මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව භාග්‍යවත්තු අරහතු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුරුජන පදයෙහි කම්මාස ධම්ම නම් වූ කුඩා නගරයෙහි අසපුවක වැඩ වසන සේක එකල්හි භාග්‍යවතුන් වහන්සේ පින්වත් මහණෙනි කියා තම ශ්‍රාවකයින් වහන්සේලා අමතා වදාලසේක පරම පූජනීය වූ උත්තමයන් වහන්සයි කියා ඒ භික්‍ෂූන් වහන්සේලාද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නාහුයේ භාග්‍යවතුන් වහන්සේ මේ සතිපට්ඨාන සද්ධර්ම දේශනය වදාළසේක පින්වත් මහණෙනි මෙවනයි ලෝකයේ ඇති එකම විමුක්ති මාර්ගයයි පාරිශුද්ධ ජීවිතයක් ලබා ගැනීම පිණිසද හඬන වැළපෙන ජීවිතයෙන් නිදහස් වීම පිණිසද දුක් දුම්නස් වලින් නිදහස් වීම පිණිසද ජී සිතේ යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිසද සදාකාලික ශාන්තිය වූ අමා මහ නිවනට පත්වීම පිණිසද පවතිනා වූ වනයි එකම විමුක්ති මාර්ගයයි එනම් මේ සතර සතිපට්ඨානයයි මේ සතර සතිපට්ඨානය කුමක්ද පින්වත් මහණෙනි මාගේ ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා බලවත් උත්සාහයෙන් යුතුව වටහා ගැනීමේ නුවණින් යුතුව තමා විසින් මවාගෙන තිබෙන ලෝකයේ ඇති ලෝභයද දුම්නසද බැහැරකොට ශරීරය පිළිබඳව මනාකොට අවධානය යොමු කිරීමෙන් මේ ශරීරයෙහි පවතින සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි ඒ ආකාරයෙන්ම සපදුක් උපේක්ෂා විඳීම් පිළිබඳව මනාකොට අවධානය යොමු කිරීමෙන් මේ සැපදුක් උපේක්ෂා විඳීම් ගැන සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි ඒ ආකාරයෙන්ම තමාගේ සිත පිළිබඳවද මනාකොට අවධානය යොමු කිරීමෙන් මේ සිත පිළිබඳ සැබෑ తত্ত্বය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි ඒ ආකාරයෙන්ම ජීවිතය පිළිබඳව මනාකොට අවධානය යොමු කිරීමෙන් ජීවිතයේ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි පින්වත් මහණෙනි මේ ශරීරෙහි පවතින සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ කෙසේද පින්වත් මහණෙනි මාගේ ධර්මය අවබෝධ කරනු කැමැති ශ්‍රාවකයා නිහඬ වනයකට හොයයි රුක් සෙවනකට හොයයි විවේක තනකට හොයයි එහිදී හෙතෙම භාවනා කළ යුතු අරමුණ කෙරෙහි මනාකොට අවධානය යොමු කරමින් තමාගේ උඩුකයද ඍජුව තබාගෙන පළඟක් බැඳගෙන වාඩි වෙයි එහිදී හෙතෙම මන අවධානයෙන් ආස්වාස කරයි මන අවධානයෙන් යුතුව ප්‍රස්වාස කරයි දීර්ඝ ලෙස ආස්වාස කරන විට දීර්ඝ ලෙස ආස්වාස කරන බව හොඳින් තේරුම් ගනී දීර්ඝ ලෙස ප්‍රස්වාස කරන විට දීර්ඝ ලෙස ප්‍රස්වාස කරන බව හොඳින් තේරුම් ගනි කෙටියෙන් ආස්වාස කරන විට කෙටියෙන් ආස්වාස කරන බව හොඳින් තේරුම් ගනී කෙටියෙන් ප්‍රස්වාස කරන විට කෙටියෙන් ප්‍රස්වාස කරන බව හොඳින් තේරුම් ගනී මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ආස්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ප්‍රස්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි හුස්ම ගැනීම සැහැල්ලු බවට පත් කරවමින් ආස්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි හුස්ම හෙලීම සහැල්ලු බවට පත් කරවමින් ප්‍රස්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි පින්වත් මහණෙනි දක්ෂ වූ වඩුවෙකු හෝ එම වඩුවාගේ අතවැසියෙක් හෝ දීර්ඝ ලෙස යතුගාන්නේ නම් තමා දැන් දීර්ඝ ලෙස යතුගාන බව හොඳින් තේරුම් ගනී කෙටියෙන් යතුගාන්නේ නම් තමාදැන් කෙටියෙන් යතුගාන බව හොඳින් තේරුම් ගනී ඒ අයුරින්ම පින්වත් මහණෙනි මාගේ ධර්මය අවබෝධ කරනු කැමැති ශ්‍රාවකයා දීර්ඝ ලෙස ආස්වාස කරන විට දීර්ඝ ලෙස ආස්වාස කරන බව හොඳින් තේරුම් ගනි දීර්ඝ ලෙස ප්‍රස්වාස කරන විට දීර්ඝ ලෙස ප්‍රස්වාස කරන බව හොඳින් තේරුම් ගනි කෙටියෙන් ආස්වාස කරන විට කෙටියෙන් ආස්වාස කරන බව හොඳින් තේරුම් ගනි කෙටියෙන් ප්‍රස්වාස කරන විට කෙටියෙන් ප්‍රස්වාස කරන බව හොඳින් තේරුම් ගනී මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ආස්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ප්‍රස්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි හුස්ම ගැනීම සහැල්ලු බවට පත් කරවමින් ආස්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි හුස්ම හෙලීම සහැල්ලු බවට පත් කරවමින් ප්‍රස්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි පින්වත් මහණෙනි මේ ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමාගේ අයිසලකන ශරීරය කෙරෙහිද අනුන්ගේ අයිසලකන ශරීරය කෙරෙහිද තමාගේ හා අනුන්ගේ යන ශරීර කෙරෙහි පවතින මේ ආකාර වූ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ ශරීරයෙහි ආස්වාස ප්‍රස්වාසයන් හටගන්නා ආකාරය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ ශරීරයෙහි ආස්වාස ප්‍රස්වාසයන් නැසී යන ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ ශරීරයෙහි ආස්වාස ප්‍රස්වාසයන් හටගන්නා වූ නැසින්නා වූ ආකාර අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි නිරතුරුවම වෙනස් වන ශරීරයක් පවතින්නේ යයි ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේය එය වනායි ඔහු හට තවදුරටත් අවබෝධඥානය දියුණු කර ගැනීම පිණිසද සිහිනුවන බලවත් කර ගැනීම පිණිසද උපකාරී වෙයි මේ ශරීරය නම් ලෝකයෙහි කිසිවක් කිසිම අයුරකින් මම කියා හෝ මාගේ කියා හෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කරනොගෙන වාසය කරයි පින්වත් මහණෙනි ඔය ආකාරයෙන්ය තථාගත ශ්‍රාවකයා ශරීරය කෙරෙහි පවතින සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ පින්වත් මහණෙනි එමෙන් තථාගත ශ්‍රාවකයා ගමන් කරන විට ගමන් කරන බව හොඳින් තේරුම් ගනී නැවතී සිටින විට නැවතී සිටින බව හොඳින් තේරුම් ගනී හිඳගෙන සිටින විට හිඳගෙන සිටින බව හොඳින් තේරුම් ගනී සතපී සිටින විට සතපී සිටින බව හොඳින් තේරුම් ගනී ඔහුගේ ශරීරය යම්මාකාරයකින් පවත්වාගෙන යයිද එය ඒ ආකාරයෙන්ම හොඳින් තේරුම් ගනී පින්වත් මහණෙනි මේ ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමාගේ අයි සලකන ශරීරය කෙරෙහිද අනුන්ගේ යයි සලකන ශරීරය කෙරෙහිද මෙසේ තමාගේ හා අනුන්ගේ යන ශරීර කෙරෙහි එහි පවතින සැබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ ශරීරයෙහි සෑම ඉරියව්වක්ම හටගන්නා ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි සෑම ඉරියව්වක්ම නැසී යනාකාරය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ ශරීරයෙහි සෑම ඉරියව්වක්ම හටගන්නා වූ නැසින්නා වූ ආකාරය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි নিরතුරුවම වෙනස් වන ශරීරයක් පවතින්නේ අයි ඔහුගේ සිහි නුවණ මනාව පිහිටන්නේය එවනාහි ඔහු හට තව දුරටත් අවබෝධඥානය දියුණු කර ගැනීම පිණිසද සිහිනුවන බලවත් කර ගැනීම පිණිසද උපකාරී වෙයි මේ ශරීරය නම් ලෝකයේ කිසිවක් කිසිම අයුරකින් මම කියා හෝ මාගේ කියා හෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කරනුගෙන වාසය කරයි පින්වත් මහණෙනි ඔය ආකාරයෙන්ය තථාගත ශ්‍රාවකයා ශරීරය කෙරෙහි පවතින සැබෑ తত্ত্বය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ පින්වත් මහණෙනි එමෙන්ම මාගේ ධර්මය අවබෝධ කරනු කැමැති ශ්‍රාවකයා ඉදිරියට ගමන් කරන විටද ආපසු හැරීන විටද අවබෝධයෙන් යුතුවම එය කරන්නේ වෙයි ඉදිරිපස බලන විටද වටපිට බලන විටද අවබෝධයෙන් යුතුවම එය කරන්නේ වෙයි අත් අපාහකුලන විටද දිගහරින විටද අවබෝධයෙන් යුතුවම එය කරන්නේ වෙයි අඳින වස්ත්‍රද වලඳින භාජනද සියලු දෙයක්ම පරිහරණය කරන විට අවබෝධයෙන් යුතුවම එය කරන්නේ වෙයි යමක් වලඳින විටද යමක් පානය කරන විටද කවර හෝ ආහාරයක් රස විඳින විටද අවබෝධයෙන් යුතුවම එය කරන්නේ වෙයි වැසිකිලි කිස කරන විට පවා අවබෝධයෙන් යුතුවම එය කරන්නේ වෙයි ගමන් කරන විට නැවතී සිටින විට වාඩි වී සිටින විට සැතපී සිටින විට නොනිදා සිටින විට කතාබස් කරන විට නිහඬව සිටින විට අවබෝධයෙන් යුතුවම එය කරන්නේ වෙයි පින්වත් මහණෙනි මෙයාකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමාගේ අයි සලකන ශරීරය කෙරෙහිද අනුන්ගේ අයි සලකන ශරීරය කෙරෙහිද මෙසේ තමාගේ හා අනුන්ගේ අන ශරීර කෙරෙහි එහි පවතින සැබෑ తত্ত্বය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ ශරීරයේ සෑම ඉරියව් වෙනස් වීමක්ම හටගන්නා ආකාරය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි සෑම ඉරියව් වෙනස් වීමක්ම නැසී යන ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ ශරීරයෙහි සෑම ඉරියව් වෙනස් වීමක්ම හටගන්නා වූ නැසෙන්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි නිරතුරුවම වෙනස් වන ශරීරයක් පවතින්නේ යයි ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේය ඒවනාහි ඔහු හට තවදුරටත් අවබෝධඥානය දියුණු කර ගැනීම පිණිසද සිහිනුවන බලවත් කර ගැනීම පිණිසද උපකාරී වෙයි මේ ශරීරය නම් ලෝකයේ කිසිවක් කිසිම අයුරකින් මම කියා හෝ මගේ කියාහු මගේ ආත්මය වසයෙන් හෝ ග්‍රහණය කරනගෙන වාසය කරයි පින්වත් මහානෙනි ඔයාකාරයෙන්ය තථාගත ශ්‍රාවකයා ශරීරය කෙරෙහි පවතින සැබෑ తত্ত্বය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ පින්වත් මහණෙනි එමෙන්ම තථාගත ශ්‍රාවකයා යටිපතුලෙන් උඩ සිට හිස කෙස් වලින් පහලට සමකින් සීමා වී පවතින නොඑක් අපිරිසිදු දෙයින් පිරී පවතින මේ ශරීරය ගැනම අවබෝධයෙන් යුතුව විමසා බලයි මේ කයෙහි වනාහි කෙස්ලොම් නියදත් සම්මස්නහාර ඇට ඇට මිදුලු වකුගඩු හදවත අක්මාව පෙනහලු බඩදිව කුඩා බඩවැල මහා බඩවැල ආමාශය අසුචිහා හිස්මොලද වේ එමෙන්ම පිටසෙම සැරව ලේඩහදිය තෙල්මන්ද කඳුළු කුරුණු තෙල් කෙල සොටුද සඳ මිදුලු